මාමංගල සූත්‍රයේ තුල 10 වෙනි ගාතාවත් ඒ ගාතාව තුල තථාගත පණිවිඩය ආ කමඨාන කුමක්ද කියන එක තමයි මේ මොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි කියන මේ අටලෝ ධාම පිළිබඳව අපේ අවධානම යොමු කරනකොට ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කියන මේ කරුණ පිළිබඳව මේ දවස්වල අපේ අවධානම යොමු කරලා තියෙනවා. අද අපේ විශේෂ අවධානම තමයි මේ නිന്ദාව කියන මේ අටලෝ දාම කොහොමද අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙලා මේ සියලුම දෛනික කටයුතුත් එක්ක ක්‍රියාවක් බවට නැගිලා තින්නේ පිළිබඳව අපි අවධානම අපි යොමු කරනවා. නින්දා කියලා කියන්නේ අපේ පුද්ගල ස්වභාවය. නින්දාව කියන එකට තවත් නිර්වචනයක් දෙනවා නම් මමත්වය කියලා කියන්න පුළුවන්. පුද්ගලයෙක් නැතිකොට නින්දාවක් අට නොගන්නේය. මක් නිසාද මමත්වයම නින්දාව ප්‍රකාශයට පත් කරන්නේය. එහෙනම් අපේ ජීවිතය තුළ යම්කිසි අවස්ථාවක අපට නින්දාවක් දැනෙනවා නම් නින්දාවටපත් වෙනවා නම් අපි දැනගන්න ඕනේ තාම පුද්ගලයා ඉන්නවයි කියලා. එහෙනම් අපගේ ජීවිතවල අපේ දෛනික කටයුතු වල අපි සමහර අවස්ථාවලදී සමහර වැඩ නිසා අපි යම් යම් ප්‍රකාශනයන් අසන්නට සිද්ධ වෙනවා. මිනිස්සු අපට নানা ප්‍රකාර කරුණාකාරණා කියන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවට අපි මෝන දෙනකොට අපිට කල්පනා වෙනවා මේ මිනිස්සු මේ මේ දේවල් කියනවා. මට මේ මේ දේවල් ඇයෙන නිසා මගේ ජීවිතේ මට මේක අගෞරවයක්. මට මේක විශාල අපකීර්තියක්. එහෙනම් මේ නින්දාව කියන එක මේ ලෝකයේ සෑම තැනම පවතින ධර්මතාවයක්. අපගේ ජීවිතවල මේ නින්දාව කියන ධර්මය මේ සෑම නාමයක් රූපයක් තුලින්ම පවතින ධර්මතාවයක්. අපි දන්නවා මේ අටලෝ දාමෙන් මේ ලෝකයේ කිසිම සත්වයක් බේරිච්ච නැති බව. අපි සෑම දෙනාම අපගේ ජීවිතවල මේ අටලෝ දාමට අවුලා තියෙන බවට ඕනතරම් සාක්ෂි තියෙනවා. අටලෝ දාමට පෘතුජන කෙනෙක් ඕනම අවස්ථාවක පාස්වෙන් අවුවෙන බවත් අපට පෑදෙලි. හොඳම උදාහරණය තමයි කාට අපි හොඳ සීරු බැන්නා එයාගේ අගුණ කිව්වනම් එයා නොකරපු දෙයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා නම් එයා තරම් කෝප වෙන කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඒතුව මේ නින්දාව කියන මේ අටලෝ දාම මේ මිනිස් සිතට ඔරොත්තු දෙන්නේ එනම් ප්‍රසිද්ධියේ ඇතිවෙනා වූ නින්දාව, අපකීර්තිය, අගෞරවය, අප්‍රශංසාව අපට ඔරොත්තු දෙන්නේ නැත්තේ පුද්ගලයෙක් ඉන්න නිසා. එහෙනම් අපි තුල තියෙන මේ මමත්වය තමයි මේ අටලෝ දාමට කම්පා වෙන්න හේතුව. පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්පතිය කියලා කියන්නේ මේ අටලෝ දාමෙන් සිත කම්පා නොවීම මේක නිවන් මාර්ගයට හේතුවක් වෙනවා. ඒතං මංගල මුත්තමන් කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම නිවන් මාර්ගයට මේක හේතුවක් බවට පත් වෙනවා. මේ අටලෝ දාමට අපි කම්පා වෙනවා නම් ගොදුරු වෙනවා නම් ඒ දාම තුල අපට යම්කිසි නාම රූපයකට අවුලා මේ සසරේ යන්න සිද්ධ වෙනවා නම් ඒතං අවමංගල මුත්තමං ඒක අපට අවමගුල් කාරණාවක් වෙනවා හේතුව ඉපදීමකට ගන්න නිසා එහෙනම් මේ නින්දාව කියන මේ කාරණාව අපගේ ජීවිතයේ කොහමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බැලුවාම මේ පුද්ගලයෙක් නැතිකොට පුද්ගලයෙක් ඉන්න බව ස්වභාවයක් නැතිකොට ස්වභාවයක් තියෙන බව මානසිකව අදාගත්ත මේ මාන්නය කියන මේ මමත්වය කියන මේ මානසිකත්වය තමයි මේ නින්දාවට තියෙන එකම ප්‍රශ්නය. එනම් මේ අටලෝ දාම තුලින් භාග්‍යතුන් වහන්සේ අපට දාම් කාරණා අටක් දේශනා කරනසේක එහෙනම් මේ දාම් කාරණා අටක් අපට ඇයෙනකොට අපට තේරෙනවා ඇයි භාග්‍යතුන් වහන්සේ දාම් කාරණා අටක් දේශනා කළේ. ඇයි භාග්‍යතුන් වහන්සේට දාම් කාරණා 20ක් දේශනා කරන්නට බැරි වුණේ? ඇයි දාම් කාරණා 32ක් දේශනා කරන්නට බැරි වුණේ කියලා බලනකොට අපට පෑදීලිව තේරෙන එක කාරණාවක් තමයි මේ ලෝකයේ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා අට පුරුෂ පුද්ගලයා එනම් සෝවාන් මාර්ගයේ යන පුද්ගලයා සෝවාන් ඵලයේ ජීවත් වෙන පුද්ගලයා සකු르දාගාමි සකු르දාගාමි ඵලයේ මාර්ගයේ ඉන්න පුද්ගලයා එහෙම නැත්නම් අනාගාමි අනාගාමි මාර්ගයේ ඵලයේ ඉන්න පුද්ගලයා අරියත් එහෙම නැත්නම් අරියත් මාර්ගයේ අරියත් ඵලයේ ඉන්න පුද්ගලයා කියලා ගත්තාම පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා මේ ලෝකේ ආර්ය જાතියේ ඉපදිච්ච එහෙනම් මේ පුද්ගලයෝ අට දෙනාට සාපේක්ෂව තථාගතයන් වහන්සේ ධර්මකාරණා අටක් කියනවා. ඒකට අටලෝ දහම කියලා කියනවා. එහෙනම් ලාභයයි අලාභයයි කියන්නේ මොනවද? සෝවා මාර්ගයටපත් වෙන ක්‍රමවේදයක් සෝවාන් ඵලයටපත් වෙන ක්‍රමවේදයක් කියලා ධර්මදේශනා දෙකක් අපි ශ්‍රවණය කළා. ඒක තුලින් සෝවා මාර්ගයට වැටෙන ක්‍රමවේදය පිළිබඳ කමඨාන ඒ භාවනාව ඒක තුළින් වඩන්ට ඕන ಗುಣධර්ම ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේ තමයි අලාභය කියලා කියන්නේ අත්හැරීම. එහෙම නැත්නම් අලෝභය. අලෝභ වෙලා මේ හැම දේ තුලින්ම බැඳීම කඩලා සම්මා දෘෂ්ටියටපත් වෙලා කිසියම් බැඳීමක් බලාපොරොත්තුවක් නැතුව මේ සසරේ කටයුතු කරගෙන සෝවාන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙනම් අද අපේ නින්දාව කියන ධර්මතාවය තමයි අද සාකච්ඡාවට ගෝචර කරලා තියෙන්නේ. ඒ කියන්නේ නින්දා කියලා කියන්නේ සකු르දාගාමි මාර්ගය. එහෙනම් සකු르දාගාමි මාර්ගයට මේ නින්දාව කොහොමද සම්බන්ධ වුනේ? අපේ චරිතයත් එක්ක දෛනික කටයුතුත් එක්ක මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අවධානය බලනකොට අපට පෑදිලිව පේනවා සම්මා දෘෂ්ටියටපත් වෙච්ච කෙනාට අඩුපාඩු පේනවා. මේවා මේම වෙන්න බෑ මේ විදිහට වෙන්න ඕනේ. මට මේ මේ බලාපොරොත්තු තියෙනවා ඒ බලාපොරොත්තු මේ විදිහට ඉෂ්ට වෙන්න ඕනේ කියලා එයාට විශාල බලාපොරොත්තු කීපයක් දෙනවා. පේන දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල්, දැනෙන දේවල් මේ හැම එකක්ම Tamanට සාපේක්ෂව මේ මේ විදිහට තිබුණොත් හොඳයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ සෝවාන් මාර්ගයට ඵලයටපත් වෙච්ච මේ උත්තමයා කල්පනා කරලා බලනවා මේ අදුපාඩු හදන්න ඕනේ. ඇයි ආ සම්මා දෘෂ්ටියේ ඉන්නවනම් එයාගේ අදුපාඩු ටික එයාට පේනවා. එයාගේ අසත්පුරුෂ කම් ටික එයා තුළ තියෙන ක්ලේශ ධර්ම ටික එයාට විනිවිද පේනවා. සෝවා මාර්ගයට වැටිච්ච කෙනා අරියත් ඵලයටපත් වෙනකම් මේක ඉබේ යන ක්‍රමවේදයක් ඇදලා තියෙන්නේ. එහෙනම් සෝවාන් ඵලයේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම ස්වයංක්‍රීයවම මේ ආර්ය ගමන යනවා. ඉබේම ඉදිරියට යනවා. රෑදවල් දෙකේ ස්වයංක්‍රීයව එයාගේ අඩුපාඩු ඇදෙනවා. එහෙනම් අපේ ජීවිතය අපි අරන් බලනකොට අපගේ ජීවිතවල අඩුපාඩු අපට පේන අවස්ථා ගොඩාක් දුර්ලභයි. නමුත් මේ සෝවාන් ඵලයේ ඉන්න කෙනා දකිනවා Taman තුල මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයට ගෝචර වෙන සෑම ධර්මතාවයක් තුළම Tamanට මේ නින්දාවයි ප්‍රශංසාවයි කියන ධර්ම දෙකක් තියෙනවා. එහෙනම් මේ නින්දාව ප්‍රශංසාව බවට පත් කරන්නට මේ නින්දාවට ඔරොත්තු දෙන මානසිකත්වය අදන්ටත් දැන් එයා පාරමිතාවක් පුරනවා. දැන් එයාට නිന്ദාසහගත වෙන විදිහට කට්ටියක් ඇසිරෙනවා. එයාට නිന്ദාවක් ලබා දෙන අදාසින් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා. එයා ඒ කට්ටියට ස්තුති කරනවා. මොකද්ද හේතුව කියලා කිව්වම ඕගොල්ලෝ මට කරපු සෑම අපකීර්තියක් අගෞරවයක් තුලින්ම මගේ ඉවසීම කොච්චරද කියන එක මම දැනගත්තා. ඔය කට්ටියට ගොඩාක් පිං කියලා කියනවා. ඕගොල්ලෝ මා වෙනුවෙන් මේ කරපු දබරේට සූදානම එහෙම නැත්නම් මාව නින්දාවටපත් කරන්න කරපු මේ වෑයම නිසා මං මොනතරම් ಗುಣධර්ම වලින් පිරීලා ඉන්නවද වෛරය මාතුල තියෙනවද නැද්ද මම සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද තාම මිනිසුන්ගෙන් පලිගන්න මානසිකත්වය මට තියෙනවද නැද්ද මේ හැම දෙයක්ම දැනගත්තා ඕගොල්ලන්ට ගොඩක් පිං බලන්න එයා මේ නින්දාව මේ අගෞරවය එයා ලෝකෝත්තරව වෙනස් කරගන්න ඇති. නැවත ඒ පුද්ගලයාට කවුරුර කෙනෙක් ගිහිල්ලා උඳ සීරු බයිනවා. කැට විදියට බයිනවා. ඒ බැනලා බැනලා ඉවර වෙලා ආනවා ලැජ්ජ නැද්ද මෙච්චර බයිනවා ප්‍රතිචාරයක් නෑ නෑ අම්මා තාත්තා මතක් කළා ඥාතියෝ මතක් කළා දරුවෝ මතක් කළා ඔයාට අමතකුණා කිරියම්මා කිරියත්තා මතක් කරන්න ඒ කට්ටියත් මතක් කරන්න කියලා මතක් කරලා දෙනවා අර මනුස්සයාට ලැජ්ජාවෙන් පොළොව පලාගෙන යන්න හිතෙනවා මේ තරම් බැනලත් මේ මිනිසයාට සත පාකට ගණන් ගන්න තවත් බනින්න කියලා තවත් කරුණු කියනවා. ඒ මිනිසයා ආනවා මෙච්චර බැනලත් ඕම ඉතෙන්නේ ඇයි කියලා කියනකොට එයා කියනවා ඉතින් බනින්නේ ඔයානේ. බනින්නේ ඉතෙන්නේ ඔයාටනේ. මට ඉතින් බනන් ආන්න අදාසක් නැත්තම් බැනුම් ඇයෙන්නේ මට නෙමෙයි නං. පුද්ගල ස්වභාවයක් මට නැත්තම් මම මොකටද උඩපයින්නේ? ඔයා කෑ ගාලා බාන්සිය දින්න තේ ටිකක් දෙන්නම් කියලා තේ ටිකක් දුන්නාම මේ මිනිහේ පැත්ත බලාගෙන බත් කන්නේ ආයි. බලන්න මේ සකු르දාගාමි මාර්ගයට වැටෙන කෙනාගේ මානසිකත්වය. එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එයා සාමාන්‍ය මිනිස්සු වාගේ නෙමෙයි. එයාගේ චින්තනය ගොඩාක් වෙනස්. එයාගේ ඒ සංසාර ආර්ය මාර්ගය තුල එයා දකින දේවල්, ඇහෙන දේවල්, එයාට පේන දේවල් හැම එකක්ම වෙනස්. ඒ වගේ තමයි ඒ සකු르දාගාමි මාර්ගයටපත් වෙච්ච කෙනෙකුට අපි කෑම ටිකක් අදනවා ලුණුත් නෑ ඇඹලුත් නෑ මොකවත් නෑ. එම ඒ මාර්ගයේ යන කෙනෙකුට ලුණු ඇඹුල් නැතුව කිසිම රසක් නැතුව නිකම්ම මැටි ගුලිය අපාගේ කෑම ටිකක් අදලා දුන්නාම එයා ඒක කාලා ස්තුති කරලා වර්ණනාවක් කරනවා අද නම් මෑණියනි කෑම අරි රායි කියලා කියනවා. ඒ කට්ටිය කල්පනා කරන බැරි වෙලාවත් ලුණු දැමුණාද? බැරි වෙලාවත් මේකට ඇඹුල් වැටුණාද දන්නේ මේක රස උනේ කොහොමද කියලා කාලා බලනකොට මොකවත් නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන මොකවත් රස නැහැ මේ මිනිස්සයාට පාඩමක් උගන්වන්න තමයි මේක ඇදුවේ. හැබැයි මේ මිනිස්සයා කියනවානේ මේක රසයි කියලා. ආලා බලන්න ඕනේ මේකකින්. උපාසක තාත්තේ කොහොමද මේක රසයි කියලා දැනගත්තේ මේකේ හේතුව කියන්න කියනකොට එයා කියනවා හැමදාම මිරිස් දාලා තුනපා දාලා කාකුඩු දාලා ලුණු දාලා ඇඹුල් දාලා හොඳට තම්බලා රසට උයපු කෑමනේ කෑවේ මේවා නැත්තම් මේ කෑම වල තියෙන රසය මොනවද කියන එක මම දැනගෙන හිටියේ නෑ ලුණු ඇඹුල් නැතුව අදන කෑම වල රසය මම දැනගන්න මගේ අදහසක් තිබුණා අද මොනවද දන්නේ මගේ කුසලයේ පාළ වෙලා ලුණු ඇඹුල් නැතුව කෑම හම්බුණා මේ කෑම වල තියෙන රසය මම දැනගත්තා කිසිම රසයක් දැනෙන්නේ නැති රසය තමයි මේක තුළ තියෙන රසය. මේක මං දැනගෙන මේ රසය වින්දනය කළා. ඒකටයි මං ස්තුති කළේ කෑම ගොඩාක් රසයි කියලා බලන්න. තරහට උයපු කෑමක එයා ස්තුති කළා. පලිගණ්ඩ අදපු කෑමක තුලින් එයා ප්‍රශංසාවක් නිර්මාණය කළා. එහෙනම් එයා කොච්චර දක්ෂද එයාගේ ආයතන වලට ගෝචර වෙන නාම රූපات එක්ක ප්‍රතිචාර දක්වන්න. බැරි වෙලාවත් එයාට සීනි ඕමනාවෙන්ම නොදා තේ එකක් දෙනවා. තරහට හදන්නේ මේ තේ එක. හොඳටම නිවිලා. ඒ කියන්නේ මේ මනුස්සයත් එක්ක තියෙන තරහට තේ හදනවා. ඒ මනුස්සයා ආයි කවදාවත් තේ බොන්නවත් අපෙත් එක්ක කතා කරන්නවත් නොවේවා කියලා තේ එක හදලා දුන්නාම එයා බීලා ස්තුති කරනවා වැඳලා ගොඩාක් ස්තුති අද තේක ගොඩාක් සන්තෝසයි කියලා. කොහොමද මේ ස්තුතිය එයා කිව්වේ කියලා බලනකොට එයා කල්පනා කළා තේ වලට සීනි දාලා හැමදාම බිව්වා. සීනි නැති තේ බොන අත්දැකීම අද මට ලැබුණා. අලුත් අත්දැකීමක්, අලුත් කුසලයක්. එහෙනම් ඒක තුළින් තමන් අත්දැකීමක් ලබා ගන්නවා. එහෙනම් මේ වගේ අඩුපාඩුත් එක්ක තමන්ට හම්බෙන දේවල් එක්ක කොහොමද සිත අඩුපාඩුත් එක්ක කටයුතු කරන්නේ නැතුව පරිපූර්ණ වෙච්ච චේතනාවෙන් කොහොමද කටයුතු කරන්නේ Tamanට අඩුපාඩුත් එක්ක මිනිස්සු සලකනකොට මෛත්‍රියෙන් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ කොහමද? Tamanගෙන් පරිගන්න කට්ටියට ස්තුති ප්‍රශංසා කරන මානසිකත්වය අදාගන්නේ කොහමද? මේ පාඩම් ඔක්කොම අර තේවලින් ඉගෙනගෙන අර කට්ටියට අරියට දුක දැනෙනවා මේ වගේ උත්මේකට අපි සීනි දාන්න නැතුව තේ ඇදුවනේ අනේ තේ ටික නම් පොඩ්ඩක් නිවුණා මේ සමා වෙන්න ප්‍රශ්නයක් නෑ බඩේ ගිහිල්ලත් නිවෙන්න එපාය බඩේට ඒක නිවෙන්න ප්‍රශ්න තියෙනවා නම් ඊතරයක් ගාලා බඩ රත් කරන්න එපාය. එහෙනම් මේ තේ කියන જાතිය ඒ රස්ණය දිවට පමණක් සීමා වෙච්ච එකක් බඩට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේ කුසට වැටුනාම ඒක කොහොමත් නිවෙනවා. නිවන්ට ඕනේ. එහෙම නැත්නම් මේ ශරීරයට විශාල පීඩනයක් කම්පනයක් බවට පත් වෙනවා. එහෙනම් කොහොමත් නිවෙන්න ඕන නිසා නිවල දීපයකට ස්තුතියි. මම නිවා ගන්න ඕන වැඩේ ඕගොල්ලෝ නිවල දුන්නා. තවත් ගොඩාක් පිං කියලා කියනවා. අන්න බලන්න මේ නින්දාව කියන මේ ධර්මය තුළින් සකු르දාගාමීය ප්‍රත්‍යක්ෂ වෙ නැටි. Tamanට නිවිච්ච තේකක් දුන්නා කියන නින්දාවට කැළඹුන්නේ සීනි නැති තේකක් දීලා මට අගෞරව කළයි කියලා එයා කලබල වුණේ ඒ නින්දාවට එයා කලබලයටපත් උනේ නැහැ. ලුණු ඇඹුල් නැතුව නිකම්ම මැටි කුලියක් වාගේ කෑම හදලා දීලා මට අපාස කළයි කියලා එයා කලබල වුණේ නැහැ. ඒ හැම එකක් තුළින්ම එයා ධර්මය දකිනවා. ඒ හැම අවස්ථාවක් තුළම භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. එහෙනම් මේ නින්දාව කියන එක අපේ කයට සම්බන්ධ එකක්. අපේ කයේ චර්යාවට යම්කිසි කෙනෙක් නිඳා කරනවා නම් එයා ඒ නින්දාව ලෝකෝත්තරව දැකලා ඒක කමටාණක් කරනවා. අනේ මං කලබල වෙලා ගියා ඇත්ත තමයි කින් එයා ළඟින් සමාව ගන්නවා අනේ තාත්තේ මට සමා වෙන්න මං ටිකක් කලබල වෙලා ගියා මගේ සිත ටිකක් කැළඹිලා මම වරදක් වුණා නම් සමා වෙන්න කියනකොට එයා ටක් ගාලා කියන නෑ නෑ පුතා ප්‍රශ්නයක් නෑ එයා හිතන අනේ මේ තරම් ගුණයාපත් දරුවට මං බැන්නනේ කියලා එයා පශ්චාත්තාප වෙනවා එහෙනම් අපේ කය සිත වචනය කියන මේ තුන්දොර අපි ලෝකෝත්තරව භාග්‍යතුන් වහන්සේගේ සරණ යවන්ට මේකේ අඩුපාඩු හදන්ට යනකොට নানা ප්‍රකාර අඩුපාඩු තියෙනවා මේකේ ඇදෙන්න. එහෙනම් අපේ ජීවිතේ මේ කායික චර්යාව යම්කිසි කෙනෙක් නින්දාවට පත් කරනවා නම් විවේචනයට පත් කරනවා නම් කවදාවත් කැළඹෙන්නේ නැහැ. අසුවලා මට මේම කිව්වා අසවලා නිඳා කළා, අක්‍රෝෂ කළා. මේ විදිහට කවදාවත් චෛතසික ඇති කරන්නේ එයා සාදුකාර දෙනවා. අනේ තාත්තේ ගොඩාක් පිං. ඇයි බැන්නටද නෑ. මගේ අඩුව පෙන්නලා දුන්නට. අනේ අම්මේ ගොඩාක් ස්තුතියි. මොකටද මේ විවේචනය කළාටද නෑ. මගේ අඩුව පෙන්නලා දුන්නට. එහෙනම් මේ ලෝකේ අපේ අඩුව මිනිස්සු වමනාවෙන් පෙන්නලා දෙනවා නම් ඒක නින්දාවක් වෙන්නේ කොහමද? අගෞරවයක් වෙන්නේ කොහමද? අප්‍රශංසාවක් වෙන්නේ කොහමද? ඒක ධර්මයක්. අපේ අඩුව අපට පේනවනම් අපි ඒක අදාගෙන ඉවරයි. මිනිස්සු අපට පෙන්වන්න ඕමනා නැහැ. මිනිස්සු පෙන්නනවා නම් ඒකේ යථාර්ථය අපේ අඩුව අපට පේන්නේ නැහැ කියන එක නේ. එහෙනම් පේන්නේ නැති එක පෙන්නලා දෙනවා නම් මොනතරම් කල්යාණ මිත්‍ර සේවනයක්ද? එයා අපිට ආචාර්යවරයෙක් වෙලා විනය පිළිබඳව එහෙනම් අපිට පේන්නේ නැති දේ අපට පේන්න අපට දක්ෂ නැත්නම් පේන කෙනා මිසක් අපට මේක පෙන්වන්න කෙනෙක් නැහැ. එහෙනම් අපේ අඩුව යම් කිසි කෙනෙක් පෙන්නනවා නම් අපට නිඳා කරනවා නම් නිඳාව දකින්න එපා. ඒ නිඳාව තුල අපේ අඩුව දකින්න. අපට අගෞරව කරනවා නම් අගෞරවය දකින්න එපා. ඒ අගෞරවය තුල අපේ අඩුව දකින්න. අපෙන් පලි ගන්න අදනවා නම් එයා ගන්න පලිය ගණන් ගන්න එපා ඒක එයාට ගන්න දෙන්න පලි ගන්න අපි ළඟ තියෙන අඩුව අදා ගන්න යම් කිසි කෙනෙක් අපට අකමැති නම් ඒ අකමැත්තට උඩපයින් දෙපා එයාට එකට එක කරන්න යන්න එපා අකමැති වෙන්න තමන්ගේ අඩුව හදා ගන්න එයා වගේ කෝටියක් අපට කැමති වෙනවා එහෙනම් බලන්න අපේ චෛතසික වලින් අපේ විඥාණයට මොනතරම් නින්දාවක් ඇති වෙනවද රාගයක් මෙනෙහි කරනකොට ලෝභයක් මෙනෙහි කරනකොට ద్వේෂයක් මෙනෙහි කරනකොට වෛරයක් මෙනෙහි කරනකොට මේ විඥාණය සතර අපායේ ඉපදෙන්න සුදුසුකම් සකසනකොට මේ විඥාණය මොනතරම් නින්දාවටපත් කරනවද බැරි වෙලාවත් අපට නින්දා කරනකොට කල්යාණ මිත්‍රේ අපේ නින්දාවට පලි අරගන්න ඒ මනුස්සයාට එකට එක බයිනකොට ඒ මිනිස්සයා ගොඩාක් ප්‍රඥාවන්තයෙක් නම් අපෙන් ආයි ප්‍රශ්නයක්. අනේ උපාසක මාත්‍යා මම මේ නිඳා කළාට නේද මේ උඩපයින්නේ. ඉතින් ඔච්චර නිඳාවක් දැනෙනවා නම් මෙච්චර මාන්නයක් තියෙනනේ මාන්නය හදාගන්න නැත්තේ ඇයි කියලා ඇහුවත් අපට දෙන්න උත්තරයක් නැහැ. පුද්ගලයෙක් ඉන්න නිසා නේද නිඳාව දැනෙන්නේ. ඉතින් පුද්ගලයා තියාගත්තේ ඇයි මගේ වරදක්ද කියලා ඇහුවාම දෙන්න උත්තරයක් නැහැ. ඒ පඬිතියා බැරි වෙලාවත් මගේ නින්දාවට මෙච්චර උඩපයින්නේ. ඉතින් ආයතනය හඩුවාදලද එහෙනම් මේ කයට ඉතින් ඔච්චර නින්දාව ලබන්න ඉතින් Tamanගෙන් වෙන වැරද්ද හදාගන්න එපාය. මගේ නින්දාව නෙමෙයි වැදගත් වෙන්නේ. මේ නින්දාවට සුදුසුකම් ලැබුවානේ. ඒ සුදුසුකම නුසුදුසු කරගන්න. ඒ අඩුව හදාගන්න. ඒකයි නින්දාව මේක නෙමෙයි නින්දාව. මේ ලෝකයේ බණින එකක් අපකීර්තියක් අගෞරවයක් නින්දාවක් නෙමෙයි ඒවා ලබන්න අපිට තියෙන සුදුසුකමයි මේ ලෝකේ නින්දාව, සැබෑ නින්දාව අපි තුල පවතින්නේ. ඒක නිර්වචනයක් විතරයි එළියෙන් පවතින්නේ. මේ යථාර්ථයේ මේ ලෝකෝත්තර ධර්මතාවය අපි දකින්න අසුවලා නින්දා කළා නෑ. අපි තුල නින්දාවක් තිබුණා. ඒක යා පෙන්නලා දුන්නා. පෙන්නපු කෙනාගේ වරදක් නෑ. ලියුම ගෙනල්ලා බාර දෙනවා තැපල් මාත්‍යා තැපල් මාත්‍යාට අපි පාරක් ගසනවා කම්මුලට ඇයි මගේ විරුද්ධවාදියාගේ ලියුම ගෙනාවේ කියලා. බලනකොට තැපල් මාත්‍යාගේ කිසිම වරදක් නැහැ. ලියුම අයවපු කෙනාගේ වරද තියෙන්නේ. ලියුමේ තියෙන කාරණාවේ වරද තියෙන්නේ. ඒක ගෙනල්ලා දීපු මෙන මිනිස්යාගේ වරදක් නැහැ. එහෙනම් අපි මේ සංසාරේ මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය පිනවන්න මේ පංචකාමයන් වලින් අපි සන්තෝෂේ වින්දනය කරන්නට අපි নানা ප්‍රකාර කර්ම නිස්පාදනය කළා. මේ අදාගත්ත කර්ම නිසා අපට මේ සංසාරේ ගොඩාක් අඩුපාඩු ඇති වෙලා. එහෙනම් මේ අසකන දිවනාසයේ සමසිතෙන් අපි කරන්නා වූ චර්යාවට අනුව අපේ තැම්පත් වලට අනුව මේ නාම රූප වලින් ඇතිවෙච්ච මේ මිනිස්සු අපට නිර්වචනය කරන මේ අඩුව තියෙනවායි කියලා. අපි යම්කිසි කෙනෙක් දිහා द्वේෂයෙන් බලනකොට ඒ මිනිස්සු කියන බලන්න අර මිනිස්යාට තියෙන තරහ අපි දිහා කන්නවා රවණවා කියලා කියනවා. දැන් ඒ මිනිස්යාට අපි දොස් කියන්න ඕනේ අපි බලපු එක නිසා නේද ප්‍රතිචාරය ආවේ. එහෙනම් නින්දාව මම උසලගෙන හිටියා. එහෙම උසලගෙන ඉන්න බව එයා මතක් කරලා දුන්නා. මතක් කරපු කෙනාගේ නෙමෙයි වරද තියෙන්නේ උසලගෙන ඉන්න කෙනාගේ. අපි කතා කළා බලන්නකෝ කිසිම පිළිවෙලක් නැහැ මේ මිනිසුන්ගේ කතා කතා කෙරුවොත් කැත කතාමනේ කියන්නේ කියලා මිනිස්සු අපට අගෞරව කරලා අප්‍රශංසා කරනවා. ඒ අප්‍රශංසාවට අපි උඩ පැනලා කෑ ගාලා මේ මිනිස්සු අපට කොහොමද එහෙම කතා කරන්නේ? ඒ මිනිසුන්ට තියෙන අයිතිය මොකද්ද අපට නිඳා කරන්න කියලා ඒ මිනිසුත් එක්ක පැටලෙන්න යනවා, සම්ඩු කරන්න යනවා. ඇත්තට මේ මිනිසුන්ට අපි බෝධි පූජාවක් තියලා පින් දෙන්න ඕනේ ඒ කල්යාණ මිත්‍රයාට. හේතුව අපේ වචනවල තමයි නින්දාව අපි තියාගෙන හිටියේ. අපි ඒක උසලාගෙන හිටියා මල්ලක දාලා. මේ බඹයක් විතර උස තියෙන මල්ලේ තමයි නින්දාව තිබුණේ. අර මිනිස්සු මෙහෙම එකක් තියෙනවා ඔයා ළඟ ඔයා දන්නේ කියන එක අපට අඳුන්නලා දුන්නා. එහෙනම් මේ ලෝකේ නින්දාවක්, අගෞරවයක්, අප්‍රශංසාවක්, අපකීර්තියක් කියලා මොකවත් නැහැ. අපි ළඟ තියෙන දේ තවත් කෙනෙක් අපිට නිර්වචනය කරලා අපිව අපට අඳුන්වලා දෙනවා. එහෙනම් මේ ධර්මතාවය දකිනවා නම් එයා සකු르දාගාමී මාර්ගයේ යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ප්‍රශංසා කියලා කියන්නේ මේ නින්දාව තුළින් යා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය නිරෝධ කරලා ඒක නිවැරදි කරලා ඒ සෑම නින්දාවක්ම ප්‍රශංසාව උසලන මට්ටමට අදනවා. ඒක නිවැරදි කරනවා සත්පුරුෂ ගුණාංග බවට පත් කරනවා. එතකොට මේ ආයතන අයතම මේ ලෝකේ හැම කෙනාම ප්‍රශංසා කරනවා. උදාහරණයක් ආගන්න කැමති ඒ තරම් ප්‍රශංසාවට පත් කරපෝ ආයතන අයතුල නින්දාව පා කරලා ප්‍රශංසනීය ආයතන ආය බවට පත් කරපු එක තනන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ඒ තමයි ගෞතම තථාගතයන් වහන්සේ උන්වහන්සේ බලනකොටත් මිනිස්සු ප්‍රශංසා කරනවා. උන්වහන්සේ සාවධානව ශ්‍රවණය කරනකොටත් ප්‍රශංසා කරනවා. ශ්‍රී මුඛය ඇරලා උන්වහන්සේ ධර්මයේ කියන්න පටන් ගත්ත වෙලේ ඉඳලා සාදුකාර දෙදී ප්‍රශංසා කරනවා. තථාගතයන් වහන්සේගේ සිටිවිලි වලට ප්‍රශංසා කරනවා. තථාගතයන් වහන්සේගේ සෑම අංග චලනයකින්ම ප්‍රශංසාව ලබනවා. එහෙනම් අපේ සිතකය වචනය කියන මේ තුන්දර මේ බඹයක් විතර උස තියෙන මේ කය මොනතරම් නිന്ദා ලැබලා තියෙනවද මොනතරම් විවේචනයටපත් වෙලා තියෙනවද මොනතරම් අපි දුකට හේතු හදාගෙන තියෙනවද එහෙනම් අපි මේ මාර්ගය වඩන්නේ නැහැ කියන එකයි එකෙන් පෙන්වන්නේ මිනිස්සෙක් අපට නිନ୍ଦා කරනවා නම් දොස් කියනවා නම් අපේ අඩුවට බයිනවා නම් අපට අකමැති වෙනවා නම් එයා මේ නිന്ദාව මේ ආයතන අයතුලින් පා කරලා නැහැ තාම මේ ආයතන අය තුල මේ ධර්මතාවය පවතිනවා. එහෙනම් මේ නිന്ദා කියලා කියන්නේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි කාමසුකල්ලිකාන යෝගයෙන් බැලුවා මේ සෑම නිന്ദාවක්ම ප්‍රශංසාවක් කරගන්නේ කොහමද? මේ සෑම නින්දාවක්ම අපි ලෝකෝත්තර කමඨාණක් භාවනාව කරගන්නේ කොහොමද කියන එක කාමසුකල්ලුකාණ යෝගයට අනුව නින්දාව අත්තකිලමතාන යෝගයට අනුවත් නින්දාව පවතිනවා. ඒ අටලෝ දාම ගොඩාක් සුන්දරයි. ඒක තමයි දස අකුසල වලට අකමැති වීම, අසත්පුරුෂ ක්‍රියාවලියට අකමැති වීම, කෙලෙස් වලට අකමැති වීම කියන මේ නින්දාවට නින්දා කිරීම. මේ ලෝකේ ආර්ය කුලේ ඉපදිච්ච ආර්ය జాතියේ යම්කිසි කෙනෙක් මේක පුංචිවත් අවතක් කියලා කියනවා නම් ඒ ඇවතට නිඳා කිරීම ඒක නොකර සිටීම එහෙනම් අපි හොඳටම ආලා තිනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකයේ ගොඩාක් දේවල් අපට ඇවත් කියලා කියනවා ඒවා අසත්පුරුෂ චර්යා කියලා කියනවා දුස්සීල භාවය කියලා කියනවා විනයට එකඟ නැහැ කියලා කියනවා එහෙනම් මේ ක්‍රියාවලින් වැළකීම තමයි අපි මේ ලෝකයේ පැවැත්මට නිඳා කරනවා කියලා කියන්නේ. එහෙනම් මේ නාම රූප වලින් ඇතිවෙච්ච මේ ධර්මතාවය තුලින් අපි පැවැත්මෙන් ඈත් වෙමු. දුකෙන් ඈත් වෙමු. දුකට ඇතිවන හේතු වලින් නිදාස් වෙමු. එහෙනම් අපට මේ නින්දාව කියන එක තුලින් තවත් විශේෂ ධර්ම කාරණා කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. නින්දාව කියලා කියන්නේ මේ ලෝකයේ අපට ඇතිවෙන මානසික ස්වභාවයක්. අපට යම්කිසි කෙනෙක් දෙනකොට යමක් අපි මේ ආයතන අයෙන් ලබා ගන්නකොට ඇතිවෙන මානසික ස්වභාවයට තමයි මේ නින්දාව කියලා කියන්නේ. මොකද්ද මේ නින්දාව තුළින් අපට ඇති වෙලා තියෙන්නේ මහන්නේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්කම. එහෙනම් අපට මිනිස්සු නිඳා කරනකොට මාන්නය දැනගන්නවා. ඒ වගේම තවත් ධර්මතාවයක් මේක අභ්‍යන්තරයේ ඇලිලා තියෙනවා. ඒක තමයි මේ ලෝකයේ නිඳාවට අපි ගැටෙනවා. ලෝකෝත්තරව අපි මේ ලෝකෙට නිඳාවට ඇලෙනවා. එහෙනම් එකම නිඳාව කියන වචනය තුල ධර්මකාරණා දෙකක් අභ්‍යන්තරයේ රාසිගතව තැම්පත් වෙලා තියෙනවා. මාන්නය වඩන කෙනා Tamanට නින්දාවක් ලැබෙනකොට ඒ නින්දාවත් එක්ක ගැටෙනවා අනේ මට ප්‍රශංසාව ගියා මගේ ගෞරවය අතුරුදාන් වුණා මේ මිනිස්සු මට අකටයුත්තක් කළායි කියලා ඒ සමාජය තුල යා මේ නින්දාවත් එක්ක ගැටෙනවා ලෝකෝත්තර ජීවිතයේ යන ආර්ය පුත්‍රයෙකුට නින්දා කළාම එයා සාදුකාර දෙනවා එයා ඒ නින්දාවට ඇලෙනවා අනේ නින්දාව කොච්චර ප්‍රනීතද මගේ මාන්නය මට දැනගන්න පුළුවන්. මගේ තරහා ප්‍රමාණය මට දැනගන්න පුළුවන්. මොන වගේ වෛර චේතනා පරිගැනීම් චේතනා ඇති වෙනවද මාගේ සැබෑ తත්වය මට අඳුනා ගන්න අවස්ථාවක් බලන්න ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයා ඒකට ඇලෙනවා එහෙනම් මේ නින්දාව කියන වචනය තුල මේ ධර්මතාවය තුල ක්‍රමවේද දෙකක් පවතිනවා ඇලීම ගැටීම කියන ධර්මතාවය. එහෙනම් අද ඉඳලා මේ අටලෝ ධාම අපි ගොඩාක් සංවරව ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන ධර්මතාවයක් මේ අටලෝ ධාමයේ මේ නින්දාව කියන ධාමට අවුෙච්ච නැති කෙනෙක් නැහැ. හැමදාම හැම තැනම අවුලා අපි මඟුල් ගෙදරකට යනකොට අපිව දෑත් දීලා වැඳලා පිළි අරගෙන අපට මූලාසනය දුන්නොත් අපි සන්තෝෂ වෙනවා. අපි පිළිගන්න කෙනෙක් නැත්තම් ස්තුති කරන්න කෙනෙක් නැත්තම් ඒ gederin කවුරුත් අපිට කතා කරන්නේ නැත්තම් අන්න අපිට මේ මගුල් gedර අවමගුල් ගෙදරක් වෙනවා. අපි ගින්දර උඩ හිටනවා වාගේ අපට තරහකින් කන්න අදහසක් නැහැ, ඉන්න අදහසක් නැහැ. ගෙනිච්ච තෑග්ග පූජා කරන්න අවස්ථාවක් අවශ්‍යතාවයක් නැහැ. ඇයි? අපේ සිත කැළඹිලා. මාව පිළිගත්තේ නැහැ. මට ගරු කළේ නැහැ. මේ ගෙදර මිනිස්සු මට කතා කළේ නැහැ කියන මේ නින්දාව අපට දරා ගන්න බෑ. එහෙනම් දන් දීලා ඉවර වුණාට පස්සේ හාන්දරෝ ಗುಣ කියලා පුණ්‍යානුමෝදනාවක් කළේ නැත්නම් බලන්න මෙච්චර දුර ඉඳලා අපි දානයක් ගෙනාවා. මෙච්චර රෑ දවල් දෙකේ මහන්සි වෙලා මේ දාන්නේ පූජා කළා. හාමුදුරුවෝ මොකවත් අපට පින්වත් දුන්නේ නැහැ කියලා. ඉපදෙන්න මොකටද පින්? පින් ලැබුණාම කුසල් ලැබුණාම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. පව් ලැබුණාම අකුසල ලැබුණාම සතර අපායේ තිරිසන් ලෝකවල මනුලෝකවල ඉපදෙනවා. එහෙනම් කුසල් අකුසල් පව් පින් කියන්නේ වර්ග දෙකම උත්පත්තියක්. කුසල් පින් කෙරුවාම හොඳ තැන්වල ඉපදෙනවා. අකුසල පව් කෙරුවාම නරක තැන ඉපදෙනවා. එහෙනම් ඉපදෙන්න මොකටද ආශිර්වාදයක්? එහෙනම් දාන දීප පින්වතුන්ට නිවන් සුව ලැබේවා කිව්වම ඒක තමයි මේ ලෝකේ තියෙන උත්තරීතර ආශිර්වාදය. ඇයි මේ නිවන් සුව ලැබේවා කියලා කිව්වේ බෞද්ධයෙක් ලබන්න තියෙන උත්තරීතරම සම්පතේක නේද? ඒ සුවය ඒක නේද? අපට ලබා ගන්න බැරි වෙච්ච එකත් ඒක නේද? ඇයි අපි මෙච්චර සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනකම් කමඨාන් වඩන්නේ? ඇයි මෙච්චර භාවනා කරන්නේ? ඇයි මෙච්චර දන් දෙන්නේ? ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා අහුවාම නිවන් සුව ලබන්න තමයි. ඇයි මේ සසර දුකයිනේ? එහෙනම් බලන්න අපේ යටිහිතේ තියෙන අරමුණ නිවන් සුව ලබා ගැනීම. එහෙනම් ඒගොල්ලන්ට නිවන් සුව ලැබේවා කියලා කියනනම් පතන දේ දුන්නාම ඒක කොහොමද අකටයුත්තක් වෙන්නේ? නමුත් මේ නිවන් සුව ලැබේවා කියන එක අපි දැකලා තින්නේ මලගිය පින්වතුන්ගේ ඒ දැන්වීම් පත්‍රවල. අපි දන්නවා තාපෝල බිත්ති වල හැමතැනම අලවලා තියෙනවා. ඒ ආදාන කටේට එතන තමයි තින්නේ මේ නිවන් සුව ලැබේවා. බලන්නකො මේ පණ පිටින් ඉන්න මට නිවන් සුව ලැබේවා කිව්වනේ හාමුදුරුවෝ. දානේ දීලා හොඳ එකක් මං ආගත්තනේ කියලා හාමුදුරුවොත් එක අමනාප වෙනවා. හැබැයි ඒක අවනම්බුවටපත් කරපු නින්දාවටපත් කරපු වචනයක් නෙමෙයි. ඒක මේ ලෝකයේ බුදුවරු නිවිසනසුන ධර්මතාවයක්. අරියත් රාතන් වහන්සේලා නිවිසනසුන ධර්මතාවයක්. සෑම බෞද්ධයෙක්ම ප්‍රාර්ථනා කරන සම්පත්තියක් සුවයක්. එහෙනම් අපට මේ ලෝකේ දන් දීලා සිල් රැකලා භාවනා කරලා ලබා ගන්න තියෙන එකම සම්පත තමයි නිවි සැනසීම ලැබීම. එහෙනම් මේ නින්දාව කියන ධර්මතාවය අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච අටලෝ දාමක් සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ නින්දාව කියන ධර්මයත් එක්ක අපි ගනුදෙනු කරනවා. එහෙනම් අපට අගෞරවයක් ඇති වෙනවා නම් අපට සලකන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැත්නම් අපි තරම් කැළඹෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. අපි බලාපොරොත්තු වෙන විදිහට මිනිස්සු ඇසිරෙනවා නම් අපි හිතන විදිහට මිනිස්සු කතා කරනවා නම් අපට අවශ්‍ය දේවල් දෙනවා නම් අපි තරම් ප්‍රශංසාවටපත් වෙන කෙනෙකුත් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ අපි තරම් අටලෝ දාමට අහුවෙච්ච කෙනෙකුත් මේ ලෝකේ නැහැ. ඒක දැක්කේ නැහැ. එහෙනම් අද හිඳලා Tamanට නින්දාව දරා ගන්න බැරි වෙනකොට ඒ වෙලේ නින්දාව දිහා බලන්න එපා. ඒ නින්දාව ලබන්න Taman තුළ තියෙන නින්දාව ගැන බලන්න. ඒ නින්දාව දිහා බලපු ගමන්ම තේරුම් ගන්න අටලෝ දාමට තාම මං අවු වෙනවා. එහෙනම් තාම දුක කියන සසරේ මං යනවා. එහෙනම් තමාගේ ජීවිතය ඇඩවස්වා ගන්න, තමාගේ ಗುಣධර්ම යාපත් කරන්න, තමන්ට කමඨාණක් වශයෙන් වඩන්න මේ පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන තථාගත පණිවිඩය අපට විශාල නිර්වාණ පණිවිඩයක් වුණා මොකද්ද මේ චිත්තං යසන කම්පතිය කියලා කියන්නේ මේ අටලෝ දාමට සිත කැළඹෙන්නේ නැතුව පරිස්සම් කරන්න ඕනේ. බලන්න තථාගතයන් වහන්සේ විශේෂ අභිරහසක් දේශනා කරනවා. ඒ තමයි මේ පුත්තස්ස ලෝක ධම්මේ කියන වචනය තුලින් භාග්‍යතුන් වහන්සේ ලෝකයේ ධර්මතාවයන් 8ක් ගැන කියලා. හැබැයි කම්පණය සම්බන්ධයෙන් කතා කරනකොට ආයතන අයේ කම්පණය ගැන කියන්නේ සලායතන කම්පණය පිළිබඳ උන්වහන්සේ දේශනා කරන්න. උන්වහන්සේ දේශනා කරන චිත්තං යසන කම්පති. එහෙනම් ඇසට සංඥාවක් ලැබුණත්, නාසයට ලැබුණත්, දිවට ලැබුණත්, කනට ලැබුණත්, ස්පර්ශයට ලැබුණත් කම්පණය වෙන්නේ සිත. ඒ සිතට කම්පණය වෙන්න දෙන්න එපා. එහෙනම් වගකීමක් අපට පවරනවා. එහෙනම් අපගේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මොන නින්දාව ඇති වුණත් මොන ආකාරයේ නින්දාවක් අපි නිර්මාණය කරගත්තත් පරිස්සම් වෙන්න ඕනේ මේ සිතට කම්පණය වෙන්න දෙන්න එපා. මේ සිත කැළඹිලා අකුසල කර්ම, වෛර කර්ම ඇති කරගන්න දෙන්න එපා. එහෙනම් මේ විදියට අපේ සිත පරිස්සම් කරන්නේ කොහමද? මේ නින්දාව කියන ධර්මතාවය අපිට භාවනාව කරගෙන ගුණ ධර්මයක් වශයෙන් පුරාගෙන කමඨාණක් වශයෙන් වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ මොහොතේ ශ්‍රවණය කළා. එහෙනම් අපේ ජීවිතයේ කාලය පුරාම අපි මේ පුට්ටසලෝක ධම්මේ කියන අටලෝ ධාමේ මේ නින්දාව කියන එක කමඨාණක් වශයෙන් වඩමු. එහෙනම් මේ ධර්මයේ ඇයෙන දෙවිවරු ගොඩාක් සන්තෝෂයෙන් සාදුකාරයක් දුන්නා. හේතුව මේ මහාමංගල සූත්‍රයේ දෙවියන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව කියපු එකක්. දෙයියෝ තේරුම් ගත්ත පුට්ටස්ස ලෝක ධම්මේ කියන ධර්මය මොකද්ද කියලා බැලුවාම දෙයියන්ට තේරුණා අපිතරම් මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න කට්ටිය නෑ. අපිතරම් මේ ලෝකේ බල සම්පන්නු නෑ කුසල් කරපු කට්ටිය නෑ කියන මේ මාන්නය තියෙනවා. ඒ නිසා දෙයියා අල්පේ සාක්‍ය වෙනකොට අර මායේ සාක්‍ය ඉදිරියේ එයා ලැජ්ජාවටපත් වෙනවා, අගෞරවයටපත් වෙනවා, නිന്ദාව ඉපදෙනවා. දිව්‍ය ලෝකෙත් මේ අටලෝදාම තියෙනවා. ඒකට හේතුව තමයි පුට්ටස්ස මනුලෝක ධම්මේයි කියලා කිව්වා නම් මේ මනුලෝකයට විතර මේක සීමා වෙනවා. පුට්ටස්ස දේව ලෝක ධම්මේයි කියලා කිව්වාම මේ දිව්‍ය ලෝකයට පිළිබඳව මේක සීමා වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙතන අට ලෝක කියලා කියනවා මිසක් මේකට සීමාවක් තලයක් සඳහන් කරන්නේ එහෙනම් මේ අටලෝ දාම දෙතිස්මා තලයටම ඒ සම්බන්ධ දාමක් හැම ලෝකෙම පවතින දාමක් හැම විඥානයකටම ගෝචර වෙන හැම විඥානයකම මුණ දෙන ප්‍රශ්නයක් මේක. එහෙනම් දෙයියෝ අටලෝ දහමට අහුවෙලා මිනිස්සු අටලෝ දහමට අහුවෙලා තිරිසන් සත්තු විතර බේරුණා කියලා කිව්වොත් ඒක මුසාවක් වෙනවා මේ ලෝකේ තිරිසන් සත්තුත් අහුවෙලා. එහෙනම් තිරිසන් සත්වයකට අපි යම්කිසි නින්දාවක් අප්‍රශංසාවක් කරනවා නම් ඒ සතා අපෙන් ඈත් වෙනවා. බල්ලෙකුට හැමදාම බැනලා බලන්න උ නැට්ට වනන්නේ ඔළුව අත ගාලා ආදරෙන් කතා කරලා බලන්න උරතල් කරලා බලන්න අපිව දකින්නකොට උඩ පයින්නවා බුරනවා නැට්ට වනනවා එයාට එකක් වෙලා එහෙනම් මේ බල්ලා බනිනකොට ඈත් වෙනවා නම් ආදරෙන් ඔළුව අත ගාලා කතා කරනකොට ලං වෙනවා නම් මේ බල්ලාත් මේ නින්දාව ප්‍රශංසාව කියන අටලෝ දාමට අවු වෙලා රිලවුන්ට අපි කෑම දෙනකොට රිලව් අපට ලං වෙනවා අතේ තියෙන දේ ඉල්ලාගෙන කන්න තරම් ඒගොල්ලෝ අපට සෙනෙහසින් ලං වෙනවා ඒගොල්ලන්ට අපි වතුර ගාලා ගල් අරගෙන බය කරලා පොළු අරගෙන බය කරලා රිලව් අපිය දකින්නකොට පලා යනවා නම් දැන් ඒගොල්ලන්ටත් මේ නිന്ദා ප්‍රශංසාව කියන ප්‍රශ්නේ තියෙනවා එහෙනම් මේක සත්වේකට අදාළ එකක් නෙමෙයි මේක පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති මේක පුද්ගලයෙක් සත්වයක් නැතුව දේශනා කරපු ධර්මයක් මේක අටලෝ දාමක් මේකට සිත කම්පණය වෙන්න දෙන්න එපා කාට සාපේක්ෂව කියපු එකක්ද කුරා කුම්බියා ඉඳලාම මේ දෙතිස්මා තලේ ඉන්න සෑම විඥාණයට සාපේක්ෂව කියපු එකක් අටලෝ දාමට සිත කම්පණය කරගන්න එපා කියනකොට දෙවියෙක්ද බ්‍රාහ්මණයෙක්ද මිනිසෙක්ද සතෙක්ද කාටද මේ කියලා තින්නේ කියලා සඳහන් වෙලා නැහැ. එහෙනම් බෞද්ධයවා මනුස්සාච කියනකොට අපි ඒකාන්ත වශයෙන් දන්නවා මේ දෙවියන්ට මිනිසයන්ට සාපේක්ෂව කතා කරපු එකක්. එහෙනම් මේ අටලෝදාම කතා කරලා තියෙන්නේ සෑම තලයකම ඉන්න සත්වයන්ගේ විඥාන වලට සාපේක්ෂව. එහෙනම් අපට වැටහෙන්න ඕනේ අපි මේ හැම කෙනාම පෘථජන ස්වභාවය තුළ මේ අටලෝදාමට අවු වෙලා ඉන්න බව. එහෙනම් අද ඉඳලා මේ අටලෝ දාමෙන් නිදාස් වෙන්න කටයුතු කරමු. ඒකට නිදාස් වෙන්න තියෙන කමඨාන තමයි අපේ අසකන දිවනාසය සමසිත අපි මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට සමාජයේ ජීවත් වෙනකොට নানা ප්‍රකාර අගෞරව, නිନ୍ଦා, අපාස, අපකීර්ති අපට ලැබෙනවා. ඒ ලැබෙන්නේ අපි ළඟ තියෙන දෙයට නිර්වචනයක් මිසක් ඒගොල්ලෝ අපට දෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ අපට පෙන්වලා දෙනවා මේ දේ තියෙන බව. සෑම නින්දාවක්ම අරන් හොඳට ගවේෂණය කරලා බලන්න මේ මිනිස්සයාට කතා කරන්නවත් දන්නේ නැහැ කියන නින්දාව අරන් බලන්නකෝ. ඒ කියන්නේ අපි කතා කරන්න දන්නේ නැහැ කියන නින්දාව තියෙනවා කියන එක තමයි එයා කියන්නේ. මේ මිනිස්යාගේ මොකවත් සංවරභාවයක් නැහැ කිව්වම ඒ කියන්නේ බනිනවා නෙමෙයි. අපි ළඟ සංවරභාවය නැහැ කියන පවතින නින්දාව එයා නිර්වචනය කරනවා හඳුන්වලා දෙනවා. මේ මිනිස්යාට කිසිම මනුස්සත්වයක් නැහැ. ඒක නින්දාවක් නෙමෙයි. අපි තුල manussත්වයක් නැති ගුණාංගය තියෙන බව එයා අපට අඳුන්වලා දෙනවා. මේ වාගේ තිරිසන් මිනිසෙක් කියලා කිව්වා මේක නින්දාවක් නෙමෙයි. අපි ළඟ ගොඩාක් තිරිසන් වැඩ වැඩි. ඒ තිරිසන් වැඩ වැඩි බව අපි දන්නේ නැහැ. ඒ මිනිස්සු අපට අනුකම්පාවෙන් කියනවා මේ වැඩවල ගොඩාක් ඒවා තිරිසන් ලෝකෙට අයිති ඒවා කියලා. එහෙනම් කල්පනා කරලා බලන්න පින්වත්නි අපගේ ජීවිතයේ මේ නිന്ദාව කියන එක අපට ලැබිච්ච කල්යාණ මිත්‍ර සේවනයක්. මේක අපට ලැබිච්ච ආශිර්වාදයක්. ඇයි මේ නිന്ദාවල් ඇයෙන තරමට අපකීර්ති අගෞරව ලැබෙන තරමට අපේ අඩුව අපට තේරුම් ගන්න පුළුවන් නේද? අපි කවුද කියන එක අපට වටා ගන්න අපි ඇයි නිවන් දැකලා නැත්තේ මොනවද තියෙන අඩුපාඩු කියලා ඒවා ලයිස්තු කරගෙන කොනක ඉඳලා වාඩි වෙලා අදන්න අපිව අපට අඳුන්වලා දීමක් තමයි මේ නින්දාව කියලා කියන්නේ. එහෙනම් මේ අටලෝ දාමේ නින්දාව කියන දාම කරනකොටගෙන අපගේ ජීවිතයට අපි කමඨාන කරගමු. අපි ලබාපු මිනිසත් භවයට මේ අටලෝ දාමේ නින්දාව අපිට නිවන් මාර්ගය කරගමු. භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාවක් කරගමු. අද ඉඳලා මේ නින්දාව කියන ධර්මය තුළින් අපි මේක කමඨාන වශයෙන් සෑම මොහොතක්ම වඩමු. අපගේ සිත්වල මේ ධර්මතාවය හොඳට නිදන්ගත කරගනිමු. ඒක මේ අටලෝ ධාම සාමාන්‍ය කෙනෙකුට දේශනා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මේ නාම රූපවල මේම ධර්මතාවයන් 8ක් තියෙන බව, ඒකට සෑම විඥානයක්ම 80 වෙන බව, 80 වීමෙන් අපි නිදාස් වෙන්න ඕන බව, නිදාස් වෙන සෑම ධර්මයක් තුලින්ම අපට මාර්ගයකුත් ඵලයකුත් හම්බෙනවා. එහෙනම් අටවෙනි ධර්මයෙන් අපි නිදාස් වෙනකොට අරියත් ඵලයෙන් කෙලවර වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයට නිර්වාණ ධර්මය අටලෝ දාම තුලින් දේශනා කළා. අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කළා. එහෙනම් අද ඉඳලා මේක කමඨාන වශයෙන් වඩමු. මේක අපේ ජීවිතවල ಗುಣධර්මයක් වශයෙන් වඩමු. එහෙනම් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන ධර්මය අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙච්ච අවසාන කමඨාන අපිට ಗುಣධර්ම වඩන්න අපට ලැබිච්ච අවසාන කමඨාන එහෙනම් අද ඉඳලා මේ ධර්මයේ සරණ යන්න මේ කමඨාන සෑම තප්පරයක් ගානේ වඩන්න ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න ඒකාන්ත වශයෙන්ම මේ ධර්මය මේ කමඨාන වඩලා මේ ලබාපු මිනිසත් භවයේ සසර දුකෙන් එතර වෙන්න මේ නිර්වාණ පණිවිඩය භාවනාව කමඨාන අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි